අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් පොදු කමඨහං සුද්ධ කිරීමේ සැසිවාරය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ හඳුනා දීමක් අවශ්‍ය කරන්නේ අපි පොඩි මෑණියකින් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදිය අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි අද දවසට નિયમિત භාවනා අධ්‍යක්ීම් සම්බන්ධ වාර්තා 16ක් අප වෙත ලැබිලා තියෙනවා. ඒ සියලුම වාර්තා සභාවට ඉදිරිපත් කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පියවර තබන විට පාදයේ මස්පිඬු හා ඇඟිලි ශරීරයේ සමබර බව පවත්වා ගැනීමට වෙහෙසන ආකාරය දැනෙන්නට විය. සිත පිටතට නොගොස් අරමුණේ පවතින විට නිදිමත ස්වභාවයක් පවතී. සක්මනේ යෙදී මද වේලාවක් ගතවන විට කයේ තරමක ඍජු බවක් පවතින බව වැටහේ. නැවත කය ලිහිල් කර ගනිමින් පා තබන විට කයේ බර උකුල් ප්‍රදේශයේ සිට මුළු පාදයටම දැනේ. එවිට විටින් විට මුළු පාදයටම සිත යොමු වේ. කය තරමක් ඍජු වූ විට පාදයේ දන හිසින් පහළ කොටසට බොහෝ විට යටිපතුලට අවධානය යොමු වේ. මෙයින් නිවැරදි වන්නේ කුමන ඉරියව්වදයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. පර්යංකය පෙර දින පස්වරු තුනේ භාවනා වාරයේදී බොහෝ වාර ගණනක් සිත පිටතට ගිය අතර පැය භාගයකටත් වැඩි කාලයක් ගිය පසු හදිසියේම ලිඳකට වැටුණාක් මෙන් සිත අරමුණේ கிඳා බැස්සේය. කයද වරහන් තුල උඩුකය ගල් ගැසුණාක් මෙන් විය. භාවනා කාලය ඉක්ම ගියත් සිත අරමුණින් බැහැර කිරීමට අපහසු බවක් දැනිනි. කයද සෙලවීමට අවනත නො වූ බවක් දැනිනි. ඒ සියල්ල සිදු වූයේ નિરાයාසයෙනි. හිතුවක්කාර හා යාන්ත්‍රික බවක් ඒ තුල පැවති බව දැනෙන්නට විය. ඉන්පසු භාවනා වාරවලදී සිත පිටතට යන වේලාවල් කෙටි වූ අතර ආස්වාස ප්‍රස්වාසය අතර වෙනස හඳුනා ගැනීම අපහසු වීමක් කයේ දැඩි බවත් විටින් විට ඇතිව නැති වී ගියේය. ගෞරවනීය ලොකු සාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාට සියලු යහපත වේවා. සක්වන පිළිබඳව අපි මේ ප්‍රශ්න දෙකකට උත්තර දුන්නා වගේ ඒක කොහොම කිව්වත් ඒ ප්‍රශ්නේ ඇති වෙච්ච ගණඩේක ප්‍රශ්නයක්. සතිය පිහිටියාට පස්සේ වම් පතුලේ තිබුණත් දකුණු පායේ තිබුණත් මුළු කයේ තිබ්බත් මුළු ඇඟේ තිබුණත් ඔක්කොටම සමසේ සලකනවා. ඒව අතර නික අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරලා අර තියෙන සතිය හලහප්පන්න එපා. මම දැන් මෙතන ඉන්න බව දන්නවනම් පතුල වේවා මුළු ඇඟම වේවා. මුළු කකුලම වේවා මුළු කොඳු යට පෙළඹේවා ඒකෝම අවශ්‍ය තොරතුරු. ඉතින් ඒ නිසා ඒකේ සැකයක් ඇති කරගෙන අනවශ්‍ය ලිහන තියෙන මල්ල ඔබන්න ගිහිල්ලා කරදර කරගන්නව මං ඉන්නේ සතියේ. ඔය දිගට යනකොට සතියෙම හදලා දෙනවා. ඔකට මේ ඔළුව දම්පුවම මං කොතනද හිත තියන්නුනේ වම මේ විලුඹෙද, ලේවකේද, ඇඟිලිවලද, වමේද, දකුණේද, උකුලේද, දණියේද කොහේ හරි කමන්නේ ඔක්කොම සතියේ තියෙන බවට ලකුණු. අන්නේ බව දන්නවනම් උගතුලේ ධාරාතිරම් බලන්න යන්න එපා. සතියට කියන්නේ බොහොම හොඳයි. බොහොම යන්න. පියවර කීයක් යන්න පුළුවන්ද කියලා බලනකොට ඒක ලස්සනට ගොනු වෙලා එනවා. එතනින් ගියාම පරියන්කේදී හිත පිට ගියයි කියලා ඔච්චර නටන්න එපා. හිත පිට ගියයි කියලා කලබල වුණොත් ඒක තදින් බලපානවා භාවනාවට අනිත් කර්ම රැස් වෙනවා. හිත පිට යනවා, ආපහු එනවා, ආපහු යනවා, ආපහු එනවා. අන්න ඒකට සමවර වෙච්ච ගම කැලෙන් එළියට ගෙනාව මීහරකා නටලා නටලා නටලා ලගින්නේ කනුව මුලමයි කියන එක අටුවාචාන් වහන්සේ කියලා තියෙනවා. උට නටන්න දෙන්න. නැටුවට වරමන්ද කඩා ගන්න බෑනේ. කුඤ්ඤ ගලව ගන්නත් බෑ. මුත්තට නැටුවොත් ලගින්නේ කනුව මුලමයි. තව ඕන තරමක් කියන්න ආරින්. ගණන් ගන්න එපා. එනේ නෑ හැම වෙලාවෙම බලන්න මම මම අර කලින් සනිටුහන් කරගත්ත මූල කර්මත්තාන්න එනවා. කොහොම ඒ කලබල නොවි ඉන්නවනම් මූල කර්මත්තානේ උට තිප්පලක් ගිපලක් gedarak උන්ටන් පහසු ස්ථානයක් බාටපත් වෙනවා. ඒකට හිටනරක් කර ගැනීම හරහා තමයි අපි අනවශ්‍ය මේ කතාව දිග්ගසන්නේ. ඉතින් මේ දෙපොළදීම අනවශ්‍ය සැකයක් තියෙනවා. ඉතින් මේකට රීතර දිනනවා නම් කියන්න තියෙන සත්‍තාව මදිගම කියන. තමන් උපේන සත්‍ය පිළිවන් තමන්ට සද්ධාව නැහැ. ඒකට කොනහන. කාර්යයටම කරපු ගම 100%ක්ම අංග සම්පූර්ණ වෙන්න හදනවා. එහෙම එපා. සත්‍යය සාමාන්‍යයෙන් යාට පාර හදාගන්න ඉඩ දෙන්න. එතකොට හරියටම එල්ලෙට යයි. ඒක ඊයේත් මම මතක් කරා අදත් මතක් කරනවා. ප්‍රශ්නයක් නැහැ සීසරයක් කියන්නවත් ප්‍රශ්නයක් නැහැ. 101ක් කිව්වත් ප්‍රශ්නයක් 102ක් කිව්ව ප්‍රශ්නයක් නැහැ. නමුත් කවදා හරි තේරුම් ගත්ත දවසේ අපරාධ පෙට්‍රල් පුච්චන්නේ අපි මෙච්චර ලස්සන හිත කීකරු වෙලා තියෙද්දි අපි ඒකට තව තව අනවශ්‍ය නීති විවස්ථා රෙගුලාසි දාන්න ගිහිල්ලා සැකේ ඇති කරන සද්ධාව අඩු කරගන්න. තෙරුවන් සරණයි පූජනීය ස්වාමින් වහන්සේ පරයන්කේ අවසාන භාගයේදී කිසිවක්ම මෙනෙහි නොකර අරමුණු වන සෑම දෙයක්ම අතනෑර ඒවා පසුපස්සෙන් වැටි සතිය ගමන් කරන්නට මෙන් පටන්ගත් බවක් දැනිනි. සුළු වේලාවකින් සතිය අරමුණ මතට වැටි සතියත් අරමුණත් එකට තබා බැඳ තබුවාක් මෙන් එකට තබා ඇලවුවාක් මෙන් සතියවත් අරමුණවත් පෙරපසු නොවි සමපාත වී ගමන් කරනු දැනිනි. මේ කාලය තුල මා විසින් කිසිදු දෙයක් නොකළ අතර ඒ ස්වභාවය ඉබේම ඔහේ සිදුවෙමින් පැවතිනි. විශාල සහනයකි. පර්යංකයෙන් නැගිට ගියේද එසේමය. එහෙත් දාණයට සම්බන්ධ වෙමින් සිටිද්දී ඒ ස්වභාවයෙන් මිදිනි. එහෙත් එතැන් සිට වරින් වර සුළු සුළු කාල පරාසයන්හිදී ඒ ස්වභාවය අත්දකිමි. පර්යංකයේත් සක්මනේත් අනිකුත් ඉරියව් වලදීත් මා ඔහේ සිටියෙමි. එහෙත් සිත බොහෝ වේලාවට මා සමගය මගෙන් බැහැරව ගියද දුකක් පසුතැවීමක් නැත. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවා. තෙරුවන් සරණයි. කවදා හරි තේරුම් ගත්තොත් කොච්චර නැහැ කිව්වා 100ට 100ක්ම අපි ඉන්නේ සතියේ. ඒ සැකකිරීම නිසා සතියට මුසුප්පු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතාධිපතිය සබ්බේ ධම්මා. උඹලා මොනවා කරුවත් උඹලා ඉන්නේ සතියේ. අර කුඩු කේඩුකමට සතියේ නැහැ කියලා කණපින්දම් ගහන්නයි, චෝදනා පත්‍ර ලියන්නයි, පශ්චාත්තාප වෙන එක මේ ස්වභාවයෙන් අපිට ඇති වෙච්ච පිළිකාවක්. ඒක නිසා කවදා හරි හිතගත්ත දවසේ මම උදේ ඉඳලා හැන්ද වෙනකම් වෙන හැම දෙයක්ම මට තේරෙනවා. හොඳ නරක නෙවෙයි මේ කියන්නේ. දන්නවා. ඉතින් ගිය දවසේ වෙනවා අනේ බුදුහාමුදුරුවෝ අපි කෙරේ නිවන් දැකලා තියෙනවා කියලා අපිට ලකුණු දුන්නට අපි පුළුවන් තරම් කියන්නේ නෑ අනේ ඔය කොච්චර කෙරුවක්වත් උදේ තිබුණ සතිය හැන්ද වෙනකොට නෑ බත් කනකොට නෑ කීකේ අරකට ආඩපාලි කියන. කන පින්නම් ගහනවා. ඉතින් Tamanට කන පින්නම් කියන විනි අනිවාර්යයෙන්ම අන්නුටත් කන පින්නම් කියනවනේ. මුදවට බලන්න මුළු දවසෙම ඉන්නේ සතියේ. කවුද නෑ කියන්නේ? කවුද අපිට චෝදනා පත්‍ර ලියන්නේ? සතියේ ඉන්න අරමුණ කඩප්පුලි අරමුණක් වෙන්නේ. ඒක වෙනම කතාවක්. සතියේ ඉන්න අරමුණ බොහොම සාධාරණ අරමුණක් වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් දිගටම සතිය තියෙනවා. නිසා කාටවත් සතිය උගන්නන්න ඕනේ මේ මේ අනවශ්‍ය අභූත චෝදනා කරමින් Taman හීනමානයට පටගෙන පත්තගෙන මේ සදාචාරවාදයකට දාගන්න මිනිස්සයාට කියනවා අයියෝ ජීවිතේ මල් විහිං පල් විහිං පල් ලිව්වොත් අදක් ලිව්වොත් කුඩක් ලිව්වොත් අඩුපාඩුවක් ජුලි හිට බලලකෝ මූණ අට කරගෙන නිකන් මල ගෙදරකට ගේ මූණ හදාගෙන එන එන ගහච්ච දෝම් පිටිනක් වගේ ඉනකොට හිතනවා සීරියස් භාවනාකාරයෝ කියලා පිස්සු පිස්සු ඊ මොකක්වත් නැහැ මේ කොයි වෙලාවෙ මොනවා කරුවා සතියෙන් ඉන්නේ කියන වගේ දෙයකට තල්ලුවක් දීගෙන ඉන්න බලන්න අපි ඔක්කොම ඉන්නේ සන්තෝෂයේ ලැබිසී ඉන්නේ. ඉතින් ඒකට ඔය කිට්ටු කරගෙන යන්නේ. ඉස්සලකෙත් ලීලා තියෙන හැම ඩක් කාලා වැටෙනවා ඊට පස්සේ සතිය කැඩෙන්නේම නැහැ. ටික වෙලාවක් ගියාට පස්සේ ඒ අර සතුට මම නැතුව මේක දිහා බලන්න ගතුම මම රිංගලා අරකට ඇගිලි ගහනවා මේකට ඇගිලි ගහනවා. දැන් ඕකේ හොඳම නිදර්ශනේ මම කියන්නේ මෑණිවරුත් එක්කමයි කියන්නේ කමන්නේ තරහුණා කියලා මොනව කරන්නේ. දැන් මෑණිවර හිතුව ආරණ්‍ය සීනාසල මේ දවස්වල කොච්චර ජොලිය ඇද්ද? ඇයි මේ ඕල්මන් ඇඟිලි ගන්නෑ? මේගොල්ලෝ හිතාන තියෙන අපි නැතුව මේ කරන්න බෑ කියලා. අනේ අර මිනිස්සු දොමතෙලින් කවුරු යන කනෝ නැද්ද කින් මුන් එන්නේ නැත්තම් හොඳයි කිය. ඔය වගේම තමයි මම ආවොත් කක්කා. මම ඈතට ගැහුවොත් කක්කා. ඉත යන්න අරින්නකෝ. ඔය සුදු ඇඳගෙන ඉන්න කට්ටිය තරහ වෙන්න බෑ. ඒගොල්ලන්ට දෙක කියන්නේ. ඔයගොල්ලෝ නැතිවට gedara පිරිස මට වෙනම ලියුම් එවනවා. අනේ ස්වාමීන් වහන්සේගේ දවස් 15 රිට්‍රීට් එකක් තියන්නකෝ මේ හොල්මන් එවන්නේ නැතුව. ගෙවල් වල කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක දවසක් කිරියට තුන හස්බන්ඩ්ලා 10 දෙනෙක් එකතු වෙලා ලියුමක්. අනේ ඒ වගේ මාත් එකව තියෙනවා ගෑනු 7 දෙනෙක්ගේ මේ භාවනා කරන ගෑනු 10 දෙනෙක්ගේ මිනිහලා 10 දෙනෙක් එකතු වෙලා මට ලියුමක් ලියනවා. මුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. මුන්ට වෙලාට නම ලියලා නැහැ. අපි නැත්තම් මේ ලෝකෙ ඊට වඩා ජොල්ලියට යනවා. අපි හිටියොත් තමයි මේ ඇඟිලි ගහලා අඩුපාඩු හොයලා මැනලා කිරලා මේ කචල් සේරම. ඒ නිසා ওই අනාතේ අන්නරින් පොඩ්ඩක් අඩුවන්නේ මේ විසන්වනේ ඉන්න ටිකේ. කවුරු හරි කණ්ඩ දෙයි. කවුරු හරි බැදුලක් කරලා දෙයි. බුදිය ගනින් කාබම් බුද භාවනා කරන භාවනා කරපන්. අපි යනවා ඊගා ප්‍රශ්නේ. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම ආරණ්‍ය සේනාසනයට මා පැමිණි මුල්ම අවස්ථාව මෙය වන අතර ඊයේ දිනේදී ඔබ වහන්සේ විසින් දෙන ලද උපදෙස් පරිදි සක්මන් භාවනාවේ යෙදුණා. මෙවිට පහත සඳහන් ගැටලු ඇතිවිය. ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් පියවර කිහිපයක් ගමන් කරන විට পায় එසවීමට පටන්ගත් මොහොතේ පටන් ඇතිවන නැතිවන සිත් පරම්පරාවක් තිබෙන බව මට ප්‍රත්‍යක්ෂ විය. එමෙන්ම එම සිතද එම මොහොතේම නැති වී අලුත් සිතක් පහළවන බවත් ඔසවනවා ගෙනියනවා තබනවා කියාවත් ගෙන යන පයක්වත් පෑගීමට වැලිවත් නැති බවත් වැලි පෑගෙන විට දැනෙන රළු ගොරෝසු බව හා වැලි පෑගෙන විට චිරිස් හඬින් පෑගෙන ශබ්දයත් එවිට පයට දැනෙන වේදනාව ආදී වරහන් තුල සුඛ දුක්ඛ උපේක්ෂා සියල්ලම අනිත්‍ය වන නාම රූප පරම්පරාවක් බවත් මේ ඇති සියලුම දේවල් ශුන්‍ය බවත් මෙහි ගැනීමට කිසිවක් නැති හිස් දෙයක් බවත් ඇවිදිනවා යනු පඹයකු ඇදගෙන යන්නාක් මෙන් ගෙන යන කෙනෙකු හා ක්‍රියා කරන දෙයක් මෙහි නැති බවත් මෙහි ඇත්තේ ඇති වී නැති වී යන ශක්තියක් පමණක් බව මට ප්‍රත්‍යක්ෂ වුණා. ඉන්පසු කොපමණ සක්මන් කළත් සියල්ලම ශුන්‍යයයි හැඟෙන අතර කිසිදු සිතුවිල්ලක් ඇතිවන්නේ නැති රූකඩයක් මෙන් වැටහේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ පිළිබඳව මට තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා ගෞරවනීය ස්වාමින් වහන්ස හිතේ හිස් බවක් දැනුණු පසු ඊළඟට මා කල යුත්තේ කුමක්දයි පහදා දෙන්න ඔබ වහන්සේ අපි සසර කතරින් එතර කිරීමට ගන්නා මේ උත්සාහයට ඔබ වහන්සේ පතන බෝධියකින් උත්තරීතර නිවන් සැපතම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේකට ආටුවාචාර්ය වහන්සේ මේක සූත්‍ර අටුවාවක සඳහන් කරලා තියෙනවා. මේ gedara මම නීවාසිකයා නෙවෙයි, විධායකයා නෙවෙයි, වේදකයා නෙවෙයි, අයිතිකාරයා නෙවෙයි. අපි දැන් හිතන්නේ මේකේ මම වේදක, මම මේවා විඳිනවා, මේකේ මම විධායක, මේකේ මම නීවාසික, මේකේ මම අයිතිකාරයයි කියලා. ඉතින් කොයි වෙලාවක හරි ඒක නොවන බව දැනගත්තොත් අපස්මාර තමයි. එතකොට මානසික අසහනකටපත් වෙනවා. එතකොට කායික රෝගයකටපත් වෙනවා. මොකද සරුංගලේ නූල කඩලා ගියා වගේ යනවනේ. ඉතින් ඒක වෙන්න කල්ප ගණන් යන්නෙත් නැහැ අවුරුදු ගණන් යන්නෙත් නැහැ ඒක විනාඩි දෙකකින් වෙනවා. මේ දිසල කී වතාවක් වෙලා හැද ඒ වෙලාවේ පිරිත් නූල් ගැට ගන්න. තනිකන් දෝසෙට. එහෙම නැත්නම් අප නූලක් වෙන් කරනවා. එහෙනම් සාන්ති කර්මයක් කරනවා. එහෙනම් කටින පින්කමක් හරි දානයක් දෙනවා. මොකද මේ අර නැති වෙච්ච මම ආයෙ ගෙන්න ගන්න. භාවනා කරුත් වැඩි වෙලා යන්නේ නැහැ ඔකට. ඊට පස්සේ අන්තිමට අහනවා හිතවිලි මොකුත් නැහැ දැන් මම මොකද කරන්නේ? ආයෙ හිතවිලි ටිකක් ඉල්ලනවා. එහෙනම් කක්ක පැකට් එකක් ඉල්ලනවා. අනේ සාංශ කක්ක ඉවරයි. දැන් කක්ක පැකට් ගන්න කොයි සුපර් මාකට් එකේද? ඔන්න ඉතින් මම දෙන්න ඕනේ මේගොල්ලන්ට කක්ක පැකට් හොයලා දෙන්න. මේ අමාරුවෙන් හිත පිසුතු කරලා දුන්නට පස්සේ ඒක දැන් ප්‍රශ්නයක්. ඔය ඔය පළවෙනි වාක්‍ය කියන්නේ කියූපෙගේ පළවෙනි වාක්‍ය කියනකොට තේරෙනවා ගැටලු කියලා ආරම්භ කරපු තැනින් තියෙන පළවෙනි වාක්‍ය. පළවෙනි වාක්‍ය කියෝපන් ඔසවනවා ගෙනියනවා නෑ නෑ පළවෙනි වාක්‍යය ඊට ඉස්සෙල් වාක්‍යයක් තියෙනවා මෙම ආරණ්‍ය සේනාසනයේට මා පැමිණි මුල්ම අවස්ථාව මේවන අතර ඊයේ දිනේදී ඔබ වහන්සේ විසින් දෙන ලද උපදේශ පරිදි සක්මන් භාවනාවේ යෙදුනා මෙවිට පහත සඳහන් ගැටලු ඇති විය භාවනා කරනකොට ගැටලු මතුවෙන්නේ මේක යක්ෂ මගුලක් නේද භාවනා කරන ගැටලු හොඳයි ඇයි මේ ගැටලු කියන්නේ මේවට මේ සත්‍ය මේ තරම් ලස්සන මතුවෙනකොට අපි නම් කරන්න අපි ගැටලු කියලා ඉතින් කොයි කියන්නේ ඉච්චර ලස්සන මේ ඔක්කොම ඇති වෙනව නැති වෙනව මේ කවුරුත් නැහැ කියලා තියෙන එක මෙව ගැටලු වෙලා තියෙනවා මොකද අපි නිත්‍ය සංඥාවේ ඉන්නේ මේකේ නේවාසිකයා මමයි විදායකයා මමයි වේදකයා මමයි අයිතිකාරයා මමයි කියන කෙනාට මේක ගැටලු මොකද එහෙම ගන්න නැති වෙනවනේ ඉතින් අපි කවදද මේ ප්‍රශ්නේ දිහා යෝනිසමනසිකාරයෙන් බලන්නේ අපි කවදද යන්නේ භාවනාවට මම මේකේ විදායකයා නෙවෙයි නේවාසිකයා නෙවෙයි වේදකයා නෙවෙයි කාරකයා නෙවෙයි කියලා පිට අපේ ලොකු සාන්ති කියනවා ඉච්චරයි හදන්න තියෙන්නේ මිනිස්සෙගේ භාවනාව නෙවෙයි මේ ලැබෙන දේට මූණට කියලා ගහන්න එපා. මේ ලැබෙන දේට ගැටලු කියලා දාන්න එපා. ඉතින් ගැටලු කියලා දැම්මම පස්සේ මුළු කත් මුළු චිත්‍රම ඉවරයි. ඉතින් කොච්චර මම ස්තුති කරන්න ඕනද කියලා බලන්න නම නොලිය තිබුණ එකට. නම එළියලා තිබුණා නම් ඒ මනුස්සයට බැන්නයි කියලා මෙතන කචල්ලයක් කරනවා. මේ කාටවත් නෙවෙයි. කවුරුත් ඔච්චර. කවදද අපි මේ භාවනාවේ ලැබෙන සද්ධර්මයට ගැටලු නෙවෙයි උත්තර කියලා දාන්නේ. එදාට අහන්න දෙයක් නැහැ නේ. ඒතර උදානයක් කරත හැකි. අනේ ස්වාමීන් වහන්සේ සුළු වේලාවක් ඇතුළත මට මේක ඇතුලේ කාරකයක් නැති බව, වේදකයක් නැති බව, අයිතිකාරයක් නැති බව, විධායකයක් නැති බව වැටුණා. කොච්චර සතුටක්ද? මෙච්චර ගැඹුරු සද්ධර්මයක් මේ පැයෙන් දෙකෙන් වැටෙනකොට මේක ගැටලු කියන මල්ලට දාපු ගම ගැටලු කියන මාතෘකාට දාපු ගම අර කලින් කියප එක තමයි කියන්නේ ජීවිතේ මල් විහිම්පල්. ඉතින් ඒකට ලොකු සංසි දෙන්නේ තනි උත්තරයක්. අනිදාසි මේකට ලෑස්තිලා යන්න මේක ගැටලුවක් නෙමෙයි මේක තමයි ලැබිය යුත්තේ. හිත හිස් කරලා දෙනවා. හිස් කිරුවනසේ ඊගාට මොකද කරන්න ඉස්සලා මේ හිස් බව තේරුම් ගන්න එක පොඩ්ඩක් බුද්ධි විදින්නකෝ. දීපං කෛරාත මේ දහවිය කියලා බුදුසසුන් සඳහන් කරනවා මේ රැළ ගහන මොහොතේ රැළ නැති පොඩි ස්පාසුවක් ලැබලා තියෙනවා. දැන් ඒකට ගිහිල්ලා අහනවා දැන් ආයෙ කොයි පැත්තෙන්ද මුහුදට බයින්නේ කියලා. උතුරෙන් බයින්නද දකුණෙන් බයින්නද වඩදියට බයින්නද වාදියට බහින්නද කියලා මොකද අර කක්ක නැතුව ජීවත් වෙන්න බෑ. කරදර නැතුව දුක් නැතුව ඒක ඇති. නමුත් අපි ඒක තුලා සාකච්ඡා කරන නිසා අපි අනිදාසේ ලෑස්ති වෙලා යම් එතකොට සම්පූර්ණ වෙනස් ක්‍රමයෙන් වෙනස් වචන ගානකින් තමයි ඔක විචතර කරන්නේ. ඒ නිසා මේක නැවතත් ලෑස්ති වෙලා ගිහිල්ලා මේ අත්දැකීම නැවත වාර්තා කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පුරුදු පුහුණු කළ ආකාරයට තුන් ඉරියව්වෙන්ම එනම් දකුණ වම වශයෙන්ද ඔසවනවා තබනවා වශයෙන්ද ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන් යන ඉරියව් වලින් සක්මන් කරමින් ටික වේලාවකට පසු භාවනාවට වාඩි වෙනවා. හිත බොහෝ විට සැහැල්ලු වී පවතින නිසා ඉක්මනින් සිත සමාධිගත වෙන නිසාත් එහි ටික වේලාවක් වරහන් තුල විනාඩි 30ක් පමණ හිඳමින් අදිෂ්ඨාන කාලයේ අවසානයේ ප්‍රථම ධානය වැඩිම සිදු කරනවා. එවිට සමාධියේදී තිබුණු ශාන්ත සැහැල්ලු හුස්ම රැල්ල ටිකක් රළු ගතියකට දැනෙනවා. එය එසේ සිදුවිය හැකිද? පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔය ඒක අදිෂ්ඨාන නොකර බලන්න. භාවනාදී කරන්නේ උපයෝපාදානා චේතස අදිඨානාබිනිවේසානුසයා තේ පජහන්තු විරමතින උපාදයන්තු. උපයත් එපා උපාදානත් එපා අදිෂ්ඨානත් එපා මුකුත් නැතුව යන්න අරින්න. අදිෂ්ඨාන කරපු ගමන් ඒකට වග වෙන්න එපායි. භාවනාදී කරන් දින කිසිම අදිෂ්ඨානයක් නැතුව යන්න අරලා බලන්න. අදිෂ්ඨාන කරලා තියෙනවනේ නැතුව යන්න අරින්න. එතකොට මොකද වෙන්නේ බලන්න? ඒකට වෙච්ච දේ ගැන ඇයි කියලා අහන්න දෙයක් නැහැ. අදිෂ්ඨාන කෙරුවොත් තමයි මේ දෙයට මෙහෙම වෙන්න පුළුවන් දෙ බැරිද කියන්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් ද කමඨාන වඩන්න කිසිම අදිෂ්ඨානයක් නැතුව. උපය, උපාදාන, චේතස අදිඨාන, අබිනිවේෂ අනුසේ. ඔය අදිෂ්ඨාන, අබිනිවේෂ අනුසේ කියන ඔක්කොම එක මොකකට හරි කියන මම දැන් ඉන්නේ ධ්‍යානෙක කියලා. එතෙන් මම ඉන්නේ මාර්ගඵලයක කියලා. ඉතින් ඊට පස්සේ ඒකට වග වෙන්න ඕන. නෑ මොකක්වත් අගේ කරන්න එපා. මොකක්වත් නම් කරන්න එපා. හිතට කියන්නේ සත්‍ය පිටවන්නේ. භාවනා කියන වචනේ තයින් කරන්නේ. මම ඉන්නේ පුළුවන් තරම් වෙන දේ පිළිබඳ සතියේ. ඒක කොයි දේ වුණත් ප්‍රශ්නයක් නැහැ නේ. කොයි දේ ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න ඕනවන්නේ නැහැ වෙන දේ අපේක්ෂා කරනවා. දැන් අහවල් දේ ව්‍යං කියපු ගමන් ඇයි එහෙම වුනේ කියලා ප්‍රශ්නයක් එනවා. මේ ජීවිතයේ ඉන ප්‍රශ්න සියල්ලම අපි විහිං රිංග ගන්න ගිහලා කරගන්න දේවල්. අපි එනකොට ඌව දැනගෙන ආවෙත් නැහැ. අපි යනකොට ඌව ඉතුරු කරලා යන්නෙත් නැහැ. මේ වෙන ටිකේ කිසිම අදිෂ්ඨානයක් චේතනාවක් නැතුව සම්පූර්ණ සතියෙන් යන්න තුන් ඉරියව්වේ මේ යන්න අරින්න. ඔයක නෙමෙයි තුන් ඉරියව්ව කියන්නේ. ඇත්තට ඉරියව් හතරක් තියෙනවා ඉඳගෙන හිටගෙන නිදාගෙන බුදියා මේ මේ හිට අවදීන් මේ ඉඳගෙන කියලා මෙව මේ පියවරේ අවස්ථා හතර. කොයි එක කෙරුවත් සතියෙන් ඉන්නවනම් වෙන දේ බලනවා මිසක් කවදාකවත් වෙන දෙයකට ඇයි කියන ප්‍රශ්නේ නැහැ. ඇයි ප්‍රශ්න ප්‍රශ්නේ ආවනම් අදිෂ්ඨානයක් මුල් වෙලා තියෙනවා. අපි ඒක නැතුව නිහතමානී වෙමු. අපි ඒක නැතුව අහිංසක වෙමු. යනාතේ යන්න ඇරලා වාර්තා කරන්න. එතකොට ඔය ආතතියක් නැහැ, අදිෂ්ඨානයක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී පුරුදු වී ඇත්තේ මෙනෙහි කිරීමට නොව බලා සිටීමටයි. විටක වම්නාසයෙන් ආස්වාසය ඇතුළු වී වම්නාසයෙන්ම ප්‍රස්වාසය පිටවේ. මෙසේ බලා සිටින විට ආස්වාස සහ ප්‍රස්වාසය තුනී වී යනවා දැනී ඇත. වාර 15ක් 20ක් සිත වෙන අරමුණකට නොයා පවත්වා ගැනීමට පුළුවනි. සිත වෙන අරමුණකට යනවාත් සමගම දැනේ. නමුත් වෙනත් අරමුණෙහි තත්පර 30ක් 40ක් පමණ වෙලා සමහර විට පවතී. සමහර විට ඒ මොහොතේම නැවත කමටහනට සිත ගත හැකිය. පරයන්කේදී කකුල්වල වේදනා දැනෙන විට වේදනාව දෙස මොහොතක් බලා නැවත ප්‍රධාන කමටහනට සිත යොමු කරගත්තා. පරයන්කේදී උණුසුම දැනේ. සක්මනේදී পায় ඔසවනවා, තබනවා බලා සිටියා. එහි මුල මැද අග නිරීක්ෂණය කළා. පියවර 30ක් පමණ සිත ඉවතට නොයා පවත්වා ගත හැක. එහිදීද සිත කමඨහනෙන් බැහැරට යනවා දැක්ක අතර නැවත කමඨහනට සිත යොමු කළෙමි. සක්මනේදී දනහිස දක්වා ඇති වේදනාවන්ද නිරීක්ෂණය කළා. ගෞරවනීය ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම වේවා. ඔය මේකේ දෙපොලක සඳහන් කරලා තියෙනවා මිච්චර වෙලාවක් මට අරමුණේ හිත පවත් ගන්න පුළුවන්. ඒක හිත පිට ගියා. සමහරවිට අවගත්තයි කියලා. වාර්තා කරන්න බලන්න පුළුවන් නම් පිට යන්න ඉස්සෙල්ලා අරමුණයි පිට ගිහිල්ලා නැවත ආවට පස්සේ අරමුණේ මොන වගේ වෙනසක්ද තියෙන්නේ කියලා. තිබුණ විදිහටම අරමුණ සංසුම්ව තියනවාද? නැත්නම් පිට ගිහිල්ලා ආවට පස්සේ හිත ඇවිස්සීලා තියනවාද? ඊට වැඩිය සංසුම් වෙලා තිබුණාද කියලා හිත පිට යන්න කලින් අරමුණ සහ හිත පිට ගිහිල්ලා නැවත ආවට පස්සේ අරමුණ. අන්නේ දෙක පිළිබඳව තුලනාත්මකව බලලා වාර්තා කරන්න පුළුවන් නම් සිද්ධිය තමන්ගේ අතේ අර්ථයට ගත්තා වගේ. වශී කරගත්තා වගේ, සිද්ධි කරගත්තා වගේ. ඒ නිසා මේ වார்த்தාවත් ආවනම් තමයි පද්ධතියම පාලනයේ අර්ථයට ගන්න පුළුවන්. ඒ නිසා නැවත අනිත් දවසේ ලියනකොට ওই විදිහටම ලියලා ආවට පස්සේ යන්න ඉස්සරහයි දෙකේ මූල කර්මස්ථානයේ පැවතින ස්වභාවය කොහොමද කියන එක වාර්තා කරන්න. ඒක නැත්තම් ඒක ඒකට බලන්න. අවසර ගරුතර මහා ස්වාමින් වහන්සේ මම නවක යෝගාවචරයෙක් මි. සක්මන් භාවනාවේ යෙදුන මාහට දනහිස නැම්ම සමග වලලු කර නැම්මද විලුඹත් සමග පාදයේ ඇඟිලි අතරට බර දැනේ. ස්පර්ශය විලුඹට දැනුන මාහට පාදයේ මැද අගද වැටහුණි. පර්යංක භාවනාව. හුලං රැල්ල ඉහළට පහළට යන බව දැනුණත් සිත ෂණයකින් වෙනතකට යනු දුටු වෙමි. නැවත සිහියෙන් හුස්ම ගැනීමේදී වම් දනහිස වේදනාව දැනේ. එය වේදනාව වේදනාව යනුවෙන් මෙනෙහි කිරීමේදී එය නොදැනී යයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ හා නිවන්සුව ප්‍රාර්ථනා කරමි. ඔය ඉස්සලා කීපේ කනඩ කීපේකම මේ වගේ හිත පිට ගිහිලා ආපහු එන්නේ වේදනාවටද අරමුණුත් කියලා බලලා අරමුණු දෙක තුනක රේන්ද ගෙවුවට කමන්නේ නැවත ආවට පස්සේ යන්න ඉස්සලා තියුණ විදිහටම අරමුණ තැම්පත් වෙලා තියෙනවද යන්න ඉස්සලා වගේම අරමුණට හොඳට හිත බැහැ ගන්නවද කියන එක දන්නවනම් අපිට තේරෙයි හිත පිට ගියාට මුකුත් වෙන්නේ නැහැ. ඒ ගැන අවිසෙන්ට දෙයක් නැහැ. අන්න ඒක දැකපු දවසේ ওই යකා ওই කියන තරම් කළු පාට නැහැ. හිත පිට යනවා කියන යකා ඔච්චරම කළු පාට නැහැ. දෙපැත්තෙන්ම අල්ලන්න. එතකොට නිකන් නෙල්ලි ගෙඩියක් අතර ගත්තා වගේ, දෙහි ගෙඩියක් අතර ගත්තා වගේ Tamanට පාලනය කරගන්න පුළුවන් සිද්ධිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිස්සරණ වනයට මීට පෙර තුන් වතාවක් පැමිණුණෙමි. කමඨහන් වැඩුවෙමි. ආනාපාන සතියයි මූලික කමඨහන. බැලුවෙමි හුස්ම රැල්ල දිහා. නාසිකාග්‍රයට සිත පිහිටුවෙමි. දිග ලෙස, ගොරෝසු ලෙස, කෙටි ලෙස, සිසිල, උණුසුම, මුල, මැද, අග මේ ලෙස හුස්ම රැල්ලේ විවිධ වෙනස් වීම් අත්විඳින අතර එහි සුවය, සැහැල්ලුව, ප්‍රීතිය අත්විඳෙමි. මෙසේ අත්විඳීම් අත්දැකීම් ලැබමින්ම දැන් කයේ බරගතිය නැතිව ඉන්නේ. හිතක් පමණක් ඇති තැනක ඉහළ ආකාශයේ වලාකුලක සේයි. දැන් ඉඳුරනට දැනෙනා සංඥාවන්ද සංසිඳීය. කනද සංඥා නොගෙන නිහඬව ලෝකේ තනි වුණාසේ ගේ තුලට වී දොරගුළු දමා සිටින්නාසේයි. මොකුත්ම නොදැනීම විනාඩි 15ක් 20ක් පමණ සිටියෙමි. පැවිදි ජීවිතයේ භාවනා කාලයේදීම ලැබූ උසස්ම දායාදයයි. ඒ සැනසිලිදායක තැනින් පිබිද නැවතද හුස්ම හිත තබා මුලට ආවද අර නැවතුණ තැනින් දැන් ආරම්භය ගත හැක. සිතුවිලි තොරක් නැතුව කලින් ගලා ආවද එයද දැන් ඊතා සීමිතය. ඒත් එසේ සිටිමින් එන සිතුවිල්ලද හඳුනා ගනිමින් බහැරට යැවෙමි. නැවත නැවතද එන සිතුවිලි දිහා සිතෙන් සිත බලමින් දිගින් දිගට මෙසේ සිටිනා විට අතරක් නැතිව උල්පතකින් ජලය බුබුලු දමමින් මතුවන්නාසේ තෙරක් නැතිව සිතුවිලි ගලා එන්නට විය. ඒත් මතුවන දෑ කාමයක් ద్వේෂයක් ලෙස බැහැරට යැවීය. අතීතයේ ලැබූ නොයෙක් අත්දැකීම් එහි විය. අවුරුදු 5 6 වයසේදී ඒවා පවා ගලගලා විත් බලා සිටීමක් එපා විය. මෙසේ නේන සංඥා බැහැර කරන අතර මිනිස් ඇටසැකිලි සම්බුද්ධ මාලිගා පැවිදි රූප ආදියද ඒ අතර තිබුණි. ඊටද ඇලුනේද නැත, ගැටුනේද නැත. සිත හරිම නිදහස්, ඊටාම සුවදායකයි. නිවුණ තැනකි එතන රන්වන් දිය දහරක්සේ ඈත සිටිජේ තෙක් පැතිරෙන නිදහස් නිජ බිමක් ඇත. තවම එතනය. එතනම බලා සිටිමි. සිටින්නෙක්ද නැත. ඊතා නිසලය. හිස පාවී ගියාසේය. එය විනිවිද පෙනෙන වීදුරුවකින් නිමියාසේය. එහි පොඩියට පොඩියට තිබූ සියුම් යම් යම් දේ හිස මුදුනින් ඉහළට ගියේය. නිහඬය. උපදේශ පතමි. සක්මන් භාවනාව. වම දකුණ සිහි කර මුලදී සක්මනට පිවිසුනිමි. වරක් දෙකක් එසේ ගොස් උසවනවා, තබනවා කියා සක්මනේ යෙදුනිමි. මෙසේ කරගෙන යන විට පයේ නමන දිගහරින ඇටසැකිල්ල වැටහිනි. එසේම ඔසවන හිත නැතිවනවත් සමගම තබන හිතත් මාරුවෙන් මාරුවට සිදුවෙනු දැනේ. හිතකුත් ක්‍රියාවකුත් සිදුවන්නේ එතන එතනම ඇතිව නැතිව යයි. එසේම ඒ දැනුම කොතෙක් ගියත් අපහසුතාවකින් තොරව දුර ගමනක් උවද ගිය හැක දැනුමක්ද නැත. ඔය එක කියනවා සාමාන්‍යයෙන් ගෙහි මෙයා ගේමද අවදින් ඉන්න වෙලාවක් කියලා. ඔක්කොම දුර ජනවල ඇරලා තමයි මැද වාඩි වෙලා ඉන්නවා. ඒක එක එකන එක එක තැන් වලින් වෙලා ආමන්ත්‍රණය කරනවා. කිසිම දෙයකට උත්තර දෙන්නේ නැහැ. Taman අවදියෙන් බලන්නේ. එතකොට ඔක්කොමල දන්න මේ මනසට මොනවාකට ඕනකමකුත් නැහැ. කාටවත් එලවන්න ඕනකමකුත් නැහැ. හැම දොරින්ම හැම ජනේලෙම එක එකනා කතා කරනවා කාටවත් උත්තර දෙන්න යන්න එපා. ඒක කියන්නේ ගෙහිමියා ගේමැද අවදියෙන් ඉන්නවා. දොරවල් ජනේල වහලා නැහැ. ඒක හොරෙක්වත් එන්නේ නැහැ. මොකද මේ මොනවා කරුවත් නැගිටින්නේ නැහැ. ඔය හිතෙන්නලා ඉන්නවා. ඒ නැගිටලා හොරු එනකොට කරන්නේ මේ පැත්තෙන් ඇවිල්ලා තට්ටුවක් දාන. ඒකට මේ මනස දොරයින් දානවා අර පැත්තෙන් ගිටපයි. එමෙ තමයි දක්ෂවරු වැඩ කරන්නේ. ඒ නිසා අවදින් ඉන්න. මේ මනසයිල තට්ටු කරනවා. නෑ අවශ්‍යතාවය මොකටද කතා කරන්නේ? හම්බ වෙන්න නෑ බෑ. මේ වෙලාව හම්බෙන්න අවශ්‍යතාවයක් නෑ. ඒක අර පැත්තත් බලනවා මේ පැත්තත් බලනවා. අපිට වෙලා තියෙන අපිට දෙන දෙයට ඇදලා ගිය ගමන් අනිත් පැත්ත සම්පූර්ණ අනාරක්ෂිත. බෝණම තැනක බෝම්බයක් ගහන්නේ කොහෙන් හරි අවුලක් ඇති කියලා අනිත් පැත්තෙන් ගන්න. අපි ඒ තරම්ම අත්නොමතිකයි අමනයි මරි මොඩයි. කවුරු මොකා කිව්වත් අඟලන්න එපා. සාමාන්‍යයෙන් ටීවී මාකරේකට පිම්බොත් උයන්නේ එහෙම ඇකිලෙනවා. ඌ දන්නවා ඊට වෙලේ ළඟට આવොත් කරන වැඩේ ඌ දන්නවා. නිකම් මගුලයකට පිම්බපු ගමන් දුවපන් අම්මා. විසකොර සර්පයට තට්ටු කරපුවම ඌ ඇකිලෙනවා. විස නැති සර්පයට තට්ටු කරපුවම දුවන. ඒ වගේ භාවනා කරන මනුස්සයත් විසගෝර සර්පයා. තට්ටු කරාට දඟලන්නේ නැහැ. කරගෙන ඉන්න වරෙන් කොලකට. මගේ ශේෂ්ත්‍රයට ආවට පස්සේ මොනවා වෙනවද කියලා දන්නේ. ඒ නිසා වැඩ දන්න මිනිහට බොරු බෑ. වැඩකාරයට බොරු බෑ බොරු කාරයට වැඩ බෑ. භාවනා කරනකොට ওই කූඹි දෝපු දෙයි, තද්ද හිච්චාවයි, වේදනා දැනෙච්චාවයි, හිතවිලි ආවවයි තමන් ගෙමැද්දටලා ඉන්න. ওই කිසිම දෙයක් ආමන්ත්‍රණය කරුවට පත් උත්තර බඳින්න ඕන ගමන් නැහැ. පත් උත්තර බැන්දොත් ඒකට පැටලෙනවා. ඕන දෙනෙක් ඇවිල්ලා කතා කරපු දෙයින් තමන් නිකන් බීරෙක් වාගේ, පොට්ටෙක් වාගේ, ගඳ හොඳ දැනෙන තියෙක් වාගේ කොන්ද බැනෙන තියෙක් වගේ මෝඩෙක් වගේ ඔහේ ඉන්නවා. ඉතින් ඒක කරන්න බෑ මේ අයියා වෙන්න කෙන හදන කෙනාට අක්කා වෙන්න හදන කෙනාට පැහියා වෙන්න හදන කෙනාට වැඩ පෙන්න හදන කෙනාට මොකුත් කරන්න බෑ. එයා දන්නේ අර ගෙහිමියා ගෙහිමෙන් අවදිින් ඉන්නා වගේ ඉන්න හැටි දන්නේ. මේක එක තැනක ලියනවා මම දොරවල් දැනිල් වහලා තියෙන ගයක් මැදටලා ඉන්නා වගේ ඉන්නවා. නෑ ඇරලා තිබ්බට ප්‍රශ්නයක් නෑ. ওই මොන පණිවිඩකාරයා ආවත් ඒ පණිවිඩය සාර්ථක වෙන්නේ අපි එකට හැප්පුණොත් විතරයි. යෝජනාව වාර්තාගත වෙන්නේ ස්ථිර වුණොත් විතරයි. ස්ථිර කරන්න එපා. ඕනි යෝජනාවක් ගේන්න ගන්න. ඒතකොට ඒ සභාවේ වාතාවරණයට යන්නේ යෝජනා යන්නේ ස්ථිර වුණොත් විතරයි යන්නේ. ස්ථිර කරන්නේ අපේ මරිකමයි, තණ්හාවයි, මාන්නයයි විතරමයි යෝජනා ඉස්සර කරන්නේ. තණ්හාව නෙවෙයි. අවිද්‍යාවයි මා තණ්හාවයි. අවිද්‍යාව තණ්හ නැති කෙන ඕන කෙනෙක් ඕන යෝජනා කරපිට උඹ බල්ලා කියලා බැන්නත් එකයි, උඹ රජ්ජුරුව කියලා බැන්නත් එකයි. කරබනේ ඉන්න පුළුවන් නම් අමාරුයි මම මේ කියන දේ. මේ කෙනාට පුළුවන් වෙයි. මොහි කරන පුහුණු අනුව තව පොඩ්ඩක් ඉස්සරහට යන්න කවුරු ඇවිල්ලා දොර තට්ටු කරත් කලබල වෙන්න එපා. දැන් හිරගෙවල් වල දොර අරින්නේ කවුඩු ඇරලා බලන්න. අර පොඩි කවුඩුවක් තියෙන ඇරලා බලන්න. මොකද දොර ඇරියොත් සම්පූර්ණ මේ පැත්ත විවුර්තයි. ඒකට එහා පැත්තෙන් ගහන්නත් ඉතිසිය. කිසිම දැන් කලබල වෙන්න දෙයක් නැහැ. යෝගාවචරය ඒතර සීලක පිළිහිట్లా තියෙන්නේ. හිත තැම්පත් වෙලා තියෙන්නේ. නෑ වුණා වගේ නොදැක්කා වගේ ඉන්න එකයි තියෙන්නේ. ඉරියව් මාරු කළා ප්‍රශ්නයක් නැහැ. එහෙම එහෙම දඬු කන්දේ ගැහුවාගේ හිර කරන්න ඕන ගමන් නැහැ. ඒක ඔය ඉරියාපත සංදීදිත් එහෙම ඉන්න පුළුවන්. එකම ඉරියාවෙත් ඉන්න පුළුවන්. ඒ වෙලාවේදී අර ෆොටෝ එකක් ගන්න ඕගේ ගිහිල්ලා එල්ලෙන්නේ නැතුව ඉන්න ඕන ගමන් නැහැ. නෑ මං කිව්වේ නැවතත් ඉඳ ගන්නකොට ඒ ඉන්න තැනම ඉන්න එහෙම ඒ ඒ නිසල භවයේම ඉන්න එකයි නේද කියලා යහන්නේ. නිසල භවය. නැත්තම් උඩ බනින්න. නැත්තම් ඔළුවෙන් හිට ගන්න. <laughs> මේක මේ අමාරුවෙන් ගන්න නිසල බව දුන්නට පස්සේ දැන් අහනවා ඒකම හින්දද නැත්තම් ආයෙ ටිකක් නටන්නද අපි නටමු ගී කියමු අඬමු තියෙන පොඩි කාර්ය පොඩි පොත් පිළිපන්තර අපි කුමක් කරමුද නටමු ගී කියමු අඬමු උඩපණිමු ඔක තමයි වටේ කට්ටිය හිටියොත් අපිට කියන්නේ වරෙන් මචං ආමුදේ නාන්න නිකන් හිටපන් මුළු භාවනාවේ දිනේ සුම්මයිදී just being නිකන් ඉන්න කවදාවත් බෑ නිකන් හින්ද තැනට ආවත් හිත කොකිත බාඩපත් ඊගාට මොකද කරන්නේ මේ හම්බෙච්ච විවේකය බුද්ධ විදින්න ස්පාසාවක් නෑ අපිට ඒ නිසා ධර්මයේ භාවනා කරන්න කිව්වොත් වැඩි වෙලා යන්නේ බොහොම ඉක්මනට tempatකම දෙනවා අපි ඒක ප්‍රශ්නයක් කරගන්න මේ ලැබෙන උත්තරේ ප්‍රශ්නයක් කරගන්න ඉතින් ඒ මොකද සැකේ නිසා නැත්තම් ශ්‍රද්ධාව මත නිසා අපි යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ කොයි එක හමුන ප්‍රශ්න අහන එතකොට ඒ කියන ප්‍රශ්නපතේ ඉක්මවලා අපි තියෙන්නේ උත්තරේ හමුන ප්‍රශ්න අහන ප්‍රශ්නකාවත් ප්‍රශ්න තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මට ඇති ගැටලුව වන්නේ වාඩි වෙලා භාවනා කර කර ඉන්න විට සෑහෙන වේලාවක් යනකම් මා මෙනෙහි කරන කමටහන ටිකෙන් ටික අමතක වී නොදැනී යාමයි. ඒත් සමගම හිතේ හිස් බවක් දැනෙනවා. මෙය පහදා දුන මැනවි. ඔයතර භාවනා නොකරනවා නම් අපිට අමතක වෙන දෙයක් නැහැ නේ. අඳුලා දුන කමටහනක් නැහැ. කමටහනක් අඳුන දුන විතරයි අපේ චර්යාව පේන්නේ. ඒ නිසා කමටහනක් නැතුව භාවනා නොකරන එකට හිත පිට ගියාම මොකෝ ඇතුළේ තිබ්බහම මොකෝ එහෙම කන්නේ ඉතින් භාවනා කරන්න ගියාම මේ වගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. නමුත් අතාරින්න එපා දිගට කරන්න. දිගට කරලා කොයි වෙලාවක හරි අරමුණට හිත පිහිටිය ගමන් කම්මැලිකමයි නීරසකමයි එනවා. ඒක ඊට පස්සේ ප්‍රශ්නය. මේ ඔක්කොටම ලෑස්තිලා යන්න. ඕන දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් අනිත්‍ය තමයි මේ තියෙන්නේ. මොකක් වුණත් මම දිගට කරගෙන යනවා. මම කිසි වෙලාවක බාරකට ප්‍රශ්නකට බාර ගන්නවා ඉතින් ඉදි කරගෙන යනවා. ඒක හරියට මේ දී යටින් ගින්දර ගෙනියන මිනිහෙක් වගේ. නැත්තම් කඹේ ඇවිදින මිනිහෙක් වගේ සම්බර භාවයේ කඩා ගන්න තු යන්න ඕක හරහා යන්න පාළු වුණත් භාවනා කරන්න කම්මැලි වුණත් භාවනා කරන්න ඉතින් ඇවිසුණත් භාවනා කරන්න භාවනා කියන වචනේ නෙමෙයි ගැලපෙන්නේ කොට සත්‍යමත් වෙන්න කරත හැකි කොහොම කෙරුවක්වත් ඒක අපි කිරුවේ නැහැ කියලා කිව්වත් ඒ වෙලාව ඇත්තටම සත්‍යය තමයි ඉන්නේ ඉතින් මේක භාවනා නොකරනොයි කියලා જાතියක් ඉන්නවනේ ලෝකේ කමටහනක් නැති ඒ සඳහා සැදී පැහැදෙන තේ කෙනාට දන්නේ නැහැ කොච්චරක් හිත පිට ගියාද ටොං ගන්න දන්නේ නැහැ මොකද කමටහනක් නැහැ සතිය දන්නේ නැහැ සතිය දැනගත්ත ගමන් මේ වාක්‍ය ටික ලියවෙනවා ඒක සතියට බාධාවක් නෙවෙයි මේ තියේදී දිගට සතිය පවත්තන්න එතකොට වෙන්නේ නම් හොඳක්මයි ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව වම දකුණ යනුවෙන් පාදයේ බිම වදින අවස්ථාවේ මෙනෙහි කරමි ඉන්පසුව පාදයේ හැපෙන තැන් දකුණු පාදයේ විලුඹේ සිට ඇඟිලි තුඩු දක්වාද වම් පාදයේ වදින විට විලුඹේ සිට දකුණු පාදයට වඩා පැතිරෙමින් හැපෙන තැන් දැනේ. විනාඩි 45ක් තුල හිත පිටතට ගියේ තුන් වතාවක් පමණි. පිටතට ගිය මොහොතේම නැවත පාදය වෙත සිත පැමිණේ. පරයන්ක භාවනාව මූලික කර්මස්ථානය පිම්බීම හැකිලිම වේ. අද දින භාවනා කරන විට පිම්බීම හැකිලිම ඊතා සියුම්ව දැනුනි. පිම්බීමට වඩා හැකිලීම සියුම් හා කෙටිය. වාර 5ක් පමණ මෙනෙහි කරන විට පිම්බීම හැකිලීම නොදැනිනි. නමුත් ශරීරයේ හැපෙන තැන් දැනේ. හැපෙන තැන් මෙනෙහි කරන විට නැවත සියුම්ව පිම්බීම හැකිලීම දැනුනි. නැවත පිම්බීම හැකිලීම මෙනෙහි කරන විට නැවත පිම්බීම හැකිලීම නොදැනිනි. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ විදිහට තමන්ගේ මූල කර්මස්ථානයේ පළවෙනි වතාවට ඒක නොදැනී ගිහිලා සියුම් වුණාට පස්සේ යෝගාවචරය දන්නේ නැති ප්‍රදේශයකට හිත යනවා. දන්න තැන කියලා නොදන්න තැනකට යනවා. ඉතින් ඊට පස්සේ සමහර විටක මේකේ කුසලතාවේ නැති නිසා ආයෙත් හිත ඇවිසෙන්න ඉඩ තියෙනවා. මොකද කවදාත් ගියේ නැත්නම් ඒක කුතුහලයනේ ඊට සැකේනේ. නමුත් එහෙම කුතුහලයක් නොවුනත් භාවනාව විසින්ම ආය අවශ්‍යනවා. ඇවිස්සට පස්සේ දැනගන්න ඕනේ මේ පළවෙනි සැරේට මේක යටපත් වුණා. දැන් ඔන්න ආයෙ සැරයක් එනවා. දැන් ආදුනිකෙක් වාගේ දැන් භාවනා කරන්න ඉඳගත් කෙනෙක් වාගේ ඔය මතුවෙන අරමුණ භාවනා කරා. ඒක ආයෙ තැම්පත් වෙනවා. තැම්පත් වුණාට පස්සේ ආයෙ අවිස්සෙනවා. දෙකක් තුනක් ගියාට පස්සේ තේරෙනවා මේ ඇවිස්සෙන්න කෙලෙසයක්ම අවශ්‍ය නැහැ. ඇවිස්සෙනවා ඇවිස්සෙන එක තැම්පත් වෙනවා. තැම්පත් එක ඇවිස්සෙනවා. ඉන් එහාට බලනකොට වෙනවා භාවනා කරත් නැතත් නැත්නම් මෙනෙහි කරත් නැතත් ඔය තැම්පත් වීම සහ ඇවිස්සීම කියන දෙක චක්‍රානුකූලව සිදුවෙනවා. හැබැයි ඒකේ තියෙන නපුර ඒකේ තියෙන බලපෑම අඩු වෙන්න පටන් ගන්නවා. දැන් හොඳට පේනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඇවිස්සෙනවා තැම්පත් වෙනවා. බලාන ඉන්නකොට ඉන්නකොට වෙනම කලාවක් තේරෙනවා. මොනවක්වත් කරන්න එපා. ඕම යන්න ආරින්. ඊට පස්සේ ඇතිවීම නැතිවීම වල උච්චාච භාවය අඩුවිවි අඩුවිවි තැම්පත් වෙනවා. මේකේ තුන් චක්‍ර තුනක් ගැන මේකේ විස්තර වෙනවා. ඇති වෙනවා ආය නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා ගොරෝසු වෙනවා සිම් වෙනවා. ඕම මෙයන්ඩරින් එක පරියන්කේදී වගේ චක්‍ර 10 15 යන්නරින්. එතකොට පේන්නේ මුළු ලෝකෙම තියෙන චක්‍රවල මේක එක කොනක් හොඳයි කියන්න එපා එක කොනක් නරකයි කියන්න එපා මේ එක දිගට එක දිගට යන ධර්ම પરම්පරාවක් තියෙන්නේ අපේ හිත මේවා එකක් අල්ලලා හොඳ නරක බලන්න හදනවා එතකොට කතන්දර ගොතනවා ඊගාවට එන එකට ඉඩ දෙන්න චක්‍ර ගන්න වැඩි වෙන්න අරින්න ඒක භාවනාවේ දියුණුව තලතුණාකම් මනින එකක් කියලා හිතාගෙන ඒ යන රෝලට යන්න අරින එක තමයි කරන්න තියෙන්නේ ගරු පින්වත් ස්වාමින් වහන්ස මම සක්මන් භාවනාව කරන විට දකුණු කකුල උස්සන විට වමට බර දැනේ. වම උස්සන විට දකුණට බර දැනේ. පසුව දෙකටම එක හා සමාන බර දැනේ. උඩුකය ගැන දැනීමක් නැත. මා ගමනක් යන විටද සිහියෙන් දෙපා දෙක කෙරෙහි හිත යොමා යමි. ආනාපාන සතිය කරන විට උඩුතොලේ ත්‍රිකෝණ හැඩයට තියෙන තැන හිත පිහිටවා භාවනා කරමි. එවිට වටේට බුබුලු දානවා වගේ දැනෙයි. කසයි නලියයි නාසිකා නාසික අග ඉදිමිලා හිරිවැටිලා වගේ දැනෙයි විදර්ශනා කරන විට හිත ඉස්මුදුනට ගත් විට හිසේ සිට වතුර බාල්දියක් හැලුවා මෙන් වැක්කිරෙයි තෙල් වලේ සිට කුරුමිනියෝ පොර කකා එළියට එනවා වගේ දැනෙයි ආනාපාන සතිය කරන විට පෙරනම් සිතුවිලි ගලාගෙන එයි පසුව ඈතින් යනවා වගේ දැනේ මම ඉන්න ඉරියව්ව සිහිකර භාවනාවේ ඉන්න විට සිතුවිලි ඇතුළට නොගෙන භාවනාවේ යෙදෙමි. දැනට සිතුවිලි ආවත් ඇතුළතට නොගනිමි. එතන සිට ආනාපාන සතියෙන් භාවනාව කරමි. ගරු පින්වත් සාමින්වහන්ස ඔබ වහන්සේ මේ භවයේදීම නිවන් දකිත්වා මගේ වැරදි අඩුපාඩු කියා දී ආනාපාන සතියෙන් ඉදිරියට යන මඟ කියා දෙන්න ඔබ වහන්සේට නිවන වහා වහා ලැබේවා තෙරුවන් සරණයි මේකේ කියලා තියෙන විදිහට සක්මන් කරනකොට සක්මනක නොවුනත් ගමනක් යනකොට හරි දෙපායට හිත තියාගෙන ගියොත් කවදාකවත් වෙහෙසක් එන්නේ ගමන මෙච්චර දුර ගියයි කියලා ප්‍රශ්නයක් නෑ මොකද එතන එතන විස්්‍රාම වෙනවා කරන කරන පියවරදී විස්්‍රාම එතකොට ওই තියෙන කොලෙස්ටරෝල් බහිනවා සුගර් බහිනවා ඔය ගිඩිනස් එක බහිනවා ඉතින් එන්නේ එන්නේ ගමන වෙහෙසක් නෙවෙයි සුවයක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ඒ ගමනේ වේගෙට යන්න පටන් ගන්නවා. එතකොට තේරුම් ගන්නවා මේ කයෙන් අහනවා නම් මොකද්ද කරන්න ඕන කියලා එයා දන්නවා. විශේෂඥවරයෙක්ගෙන් අහුවා නම් කක්ක ගොඩයි. ඇයි යක්ෂයා විශේෂඥයනේ මෙලෝදියක් තේරෙන්නේ නැහැ. විශේෂඥවරුන්ට සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙම නැහැ. එයාගේ විශේෂඥයාගේ වග අහන්න යාගේ වයිෆ් කෙක්. අන්නේ දාට කියයි අයියෝ මේක විශේෂඥවරුන්ට මනුස්සෙක් නෙවෙයි කියලා. මොකායින්වත් අහන්න එපා මේ ශරීරයේ තියෙන මුළු මානවයාගේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම ශරීරයේ තියෙන. ශරීරෙන් අහන්න මොකද්ද කරන්න ඔයා කියනවා. ඒකම ගෞරවය කරලා දෙන්න. එච්චරයි ක්‍රමය. අපි මේ ජීවිත විභාගෙන් පෙල් වෙන්නේ කොපි කරලා අනුන් කරන දේ කොපි කරලායි කියලා ලියලා තියෙනවා. කොපි කරුවොත් පෙල්. අහන්න එපා මොකෙක්වත් මං විතර දන්නේ නැහැ මං ගැන. ශරීරයෙන් අහන්න මොකද්ද කරන්න? එයා කරනවා. ඇවිදිනකොට අහන්න කොච්චර වේගෙන් ගියොත්ද සැප. අන්න වේගෙ. ඉඳගෙන ඉන්නකොට හොඳට අහන්න කොහොම ඉඳගෙන හිටියොත්ද සැප. අන්න භාවනාව. එතකොට අපි කරන්නේ මේ ශරීරයට ප්‍රේම කරනවා, මිත්‍ර වෙනවා, මෙලෙක් වෙනවා. ඒතර ජීවිතේ මල්. එහෙම කොයි වෙලාවක හරි ශරීරයේ ස්පාසු වෙච්ච වෙලාවක නැත්නම් ශරීරයට ඕන ටික සැප ටික දුන්නට පස්සේ බලන්න ඒ දැනෙන සැපයෙහි ඥාන පරිමකමක් තියෙනවද කියලා? ඒ දැනෙන සැපේ වයසට යනවද කියලා? ඒ දැනෙන සැපය උගත්කමේ සැඳලා තියෙනවද කියලා? ඒ ගන්න සැපය වයසේ සැඳලා තියෙනවද කියලා? පොහසත්කමේ රැඳලා තියෙනවද? නෑ. ඒක අපි ජන්ම දායාදයක්. අපි ඒක තියෙද්දි මේක එකන අහන්න යනවා. ඒ නිසා විදිනකොට බලන්න තමන්ගේ වේගෙට යනකොට ඒ සාමාන්‍යයෙන් අපි කියන්නේ තමන්ගේ මට්ටම් තම් මට්ටම් කියලා කතාවක් තියෙනවා. ඒක එකනා කියන දේ අහන්න ගිහලා තමයි අපි වැඩේ වණ කරගෙන තියෙන්නේ. ඒ නිසා ඉඳ ගන්නකොට හොඳට පట్టල වාඩි වෙලා වෙන දේ දිහා බලන්න. ඇවිදින කොටත් ශරීරේ සාමාන්‍ය වේගයට දාලා ඇවිදින්නල වෙන දේ දිහා බලන්න. බත් කනකොට බත් කන දිහා බලන්න. වැසිකිලි කරනකොට වැසිකිලි කරන දිහා බලන්න. මූණ හොදනකොට මූණ හොදන දිහා බලන්න. ඉවරයි. ඒක වලක් කරන්න කවුරක්වත් නැහැ. හැබැයි ඉතින් අපි අර සමාජශීලී වෙලා යුතුයකම් තියෙනවා නම් අපිට එහෙම කරන්න බෑ අපි සමාජයට වග වෙන්න eBay. එහෙම නැත්නම් සදාචාරාත්මක වගවීමක් වෙන්න eBay. ඒක කැඹිරිල්ලක්. පෙරකල අකුසලයක් ඒ. පුළුවන් තරම් ජීවිතේ හුදකලා වෙන්න අරින්න. පුළුවන් තරම් ජීවිතේ Taman එක ගතකරනද එහෙම නැත්නම් සතුට වර්තමාන මොහොතේ සතුට ගන්න එතකොට කිසි බාධාවක් නැහැ. ඒ නිසා මේකේ පළවෙනි කොටස ලීලා තියෙන මේ සක්මණේ තියෙන ලියන්න හදන දේ කියන්න හදන දේ ජීවිතේ පුරාවට යන්න අරින්න. එතකොට අපි ඉන්නේ හැම වෙලාවෙම වර්තමානයේ හරි සතුටි. අවසරයි ගරු සාමින් වහන්ස සක්මන් භාවනාව කරන අතරතුරදී ඇතිවන්නා වූ කායික වේදනා වෙනස් වෙමින් ඇතිවන බව දැනෙනවා. ඒත් පරයන්ක භාවනාවේදී දැඩි කායික වේදනාවන් දැනෙනවා. අරමුණට සිත යොමු කලත් වේදනාව දැඩිව දැනෙන නිසා ඇස් අරින්න හිතෙනවා. ඇස් ඇරියම වේදනා දැඩිව දැනෙන්නේ නැහැ. මේ මොහොත ගැන සිතලත් ටික වේලාවක් ගත කරන්න පුළුවන්. ඒත් වේදනාවටයි හිත යොමුවන්නේ. මේ සඳහා කල යුත්තේ කුමක්දයි පෙන්වා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජීවිතයක් සමගින් දහම් ඇස පහළ වේවා. සසරින් වහාම මිදේවා. ඔය මේ කෙනාගේ මම අහන්න කැමති කයේ වෙලාවේ දරා ගන්න බැරි වේදනාවක් තියෙන එක සතිය තියෙන බවට ලකුණක් නැත්නම් සතිය තිබීම නිසා ලැබෙන ආනිසංශයක්ද නැත්නම් සතියට අරියාදුවක්ද කියන්නේ කැමැතිද මේ ඒ වාතාව ලියපෙකන අත උසන්. එතන අපිට පුළුවන් අනිත් අයටත් ඒකෙන්ම උත්තරේ ලැබලා දෙන්න. අත උසනවද කවුරු හරි? ආ එන්න මෙන්න මෙතෙන් එන්නවා. වඩින්න වඩින්න. මගේ ප්‍රශ්නේ මේ වගේ උග්‍ර වේදනාවක් ශරීරේ තියෙන වෙලාවේදී ඒක Tamanට සතිය තියෙන බවට නැත්නම් සතිමත් වීම සඳහා ගත්ත ප්‍රයත්නයේ ප්‍රතිඵලයක්ද නැත්නම් සතියට අරියාදුවක් බාධාවත්ද කරදරයක්ද කියන එකයි ප්‍රශ්නේ. සතිය පවතිනවා ස්වාමීන් වහන්සේ. අර වේදනාව තමයි දරා ගන්න අපහසු. ඔව්. මේ සතිමත් නැත්නම් අපි සතිමත් නැති වෙලාවට වේදනාව කාට වේදනාව නාසක ගන්න. ඒක බීඩියක් බොනවා. එහෙම නැත්නම් චුයින් ගම් එකක් කපනවා. නැත්නම් කාටද කතා කරන්නේ? ඒතකොට වේදනාවක් නැහැ. දැන් වේදනාව තියෙනවා මොනට මොන දාලා තියෙනවා සතිය තියෙන බව දන්නවා. දරා ගන්න බෑ. ඒක මම පිළිගන්නවා. නමුත් අපි දන්නවා නම් මේ සතියේ මේ ලොකු සංසේ පාවිච්චි කරන වචන තමයි සතිය ප්‍රනීත වෙනකොට අර පුංචි වේදනාව පවා හොඳට තේරෙනවා. ඒක වර්තමානයේ මම දැන් මෙතන බවට 100%ක්ම ලකුණා. දැන් කියන්න බලන්න මම දැන් මම දැන් මෙතන නොවෙන්න උත්සාහ කරනවා කියලා සතිය කඩා ගන්න බලන්න. වේදනාව තියෙන වෙලාව කඩන්න බෑ. මම දැන් මෙතනමයි. නිසා වේදනාව ඔය වෙලාවට සතිය හොම්බට තමයි ඇන්න වගේ, කිරි ගහට මෝල් ගහින් ඇන්න වගේ සාමාන්‍ය බුරුළු පසකට බුරුල් පසකට හෙල්ලකින් දමලා යන්න වගේ සතිය හොල්ලන්න බෑ. රූපෙට වැඩිය බොහොම වෙනස් වේදනාවේදී. ඒක ආවට පස්සේ හොඳටම පේනවා මම දැන් මෙතන දිද්දුලන සතියක් තියෙනවා. වර්තමාන සතිය. උගේ පොඩ්ඩක් ඉන්න ගන්න දිගට ඉන්න එපා. හොඳට බලන්න දැන් හොඳටම තියෙන වර්තමාන මොන දාලා තියෙන බොරු නෑ. ඇත්තමයි සතිය තියෙනවා. ආන්නේ විදිහට බැලුවොත් එන්නේ එන්න මොනවා වෙයිද? දවසින් දවස දවසින් භවස ඉවසන්න පුළුවන් සත්‍ය වැඩි වෙනවා. මෙන්න මේකට තමයි ඉමුනිටි කියලා කියන්නේ. මේක තමයි ප්‍රතිශක්තිය කියන්නේ. මේක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න හැටි. ඊට වැඩිය අද ඉන්න පුළුවන්. හෙටලා ඇතිලා නම් හෙට ඊට වැඩිය ඉන්න පුළුවන්. ඒතර මොකද වෙන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ මොහොතේ මම මොහොතක් ඉන්නවා කියලා ධර්මදේශනාවේ සඳහන් වන ඒ ඒ අනුව ටිකක් ඉන්නකොට අර වේදනාව දැනි දැනිම ඉන්න පුළුවන් ඒ වුණාට ඉවසන ශක්තිය තමයි. හරි. ලාභීලාභී යටත් වෙනවා. ආයෙසරක් අනිත් දවසෙත් දෙනවා. අනිත් දවසේ ඊට පොඩ්ඩක් ගිහලා යටත් වෙනවා. ඒකල මෑනියෝ මං කියනගේ බණ කියන්න යන දවසක ආව කොහොම හිටියේ? කොහොම නලිනව තමයි යන්න යන්න එපා යකෝ. උන්න ටික හිටපන් කියලා කියන්න ගියාම ඔන්න මෑනියන්ටත් කමටහන සුද්ධ වෙනවා. මෙච්චරයි දුක්ඛ සත්‍ය කියන්නේ. එන්නේ එන්නේ වේදනාව වෙනදට විදිය දරන්න පුළුවන් නම් මේ දරන්නේ වැහිනිය ලාභයක සත්කාරයකට නෙවෙයිනේ. තන්නේ කර බුද්ධ සද්ධාවනේ තියෙන්නේ. තනි කර සතියනේ. ඒකට තියෙන පෞරුෂත්වය. මම අයියට වැඩි පොඩ්ඩක් කියලා හිටියේ ඊට පස්සේ පාවා දෙනවා. ආයෙ දැසෙන ආයෙ ටිකක් කරනවා පාවා දෙනවා. ඔහොම නිකන් ඉල්ලමක් කඩනවා වගේ ටික ටික ටික ටික කඩාන යනකොට ඉවරයක් නැහැ නේ. හැමදාම අපි ඉදිරියට යන්නේ. ඔළුව ගහලා නෙදී. ඒතකොට දෙයියොත් වඳිනවලු බ්‍රහ්මියොත් වඳිනවලු. මේ මිනිස්සයා මේ කරන වැඩේ සල්ලි දීලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුද්ධිමාකාර විදිහට කාය ජීවිත নিরপেক্ষව යනවා අර වේදනාවට ඔළුව දාගෙන. ආපහු එනවා. පහුවෙන්දත් යනවා. ආනි මේ යන්න ගියාට පස්සේ සීමාවක් නැහැ ඒ භාවනා දියුණුවේ. ඔට්ටුයි. උළුල්ලලා හරියන්නේ ඔට්ටුයි කියපන්. ඔට්ටුයි. ඒකත් එහෙමයි කියලා. ඔට්ටුයි කියනකොට ඔට්ටුයි කියන්නේ. අනිදාසෙ කිව්ලා ඒක කරන්නත් ඕනේ අනික කෙනෙකුට කියන්නත් ඕනේ වේදනාව කාට ගණන් ගන්න දෙයක් අපි කොහොමද වේදනාව විඳලා තියෙන්නේ. ඔයිට වැඩි වේදනාවක් ආවත් අපි සාසනය වෙනුවෙන් Tamange අවබෝධය වෙනස ඉදිරියට අනිකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙයට පෙරත් දස දින වැඩසටහනකට මෙහිදී සහභාගී වුණා. එම උපදේශ පරිදි සක්මන් භාවනාව. සක්මන් මළුවට ගොස් මම දැන් මෙතන සිටගෙන සිටිනවායි සිතා සිත කය ඇතුළට දමාගෙන කීප වරක් එහාට මෙහාට ඇවිදලා ඉන්පසු පාවලට හිත යොමු කරනවා. එවිට ශක්තියින් පදාර්ථයක් එනම් තද බව, ලිහිල් බව, ගොරෝසු බව, උණුසුම් බව මොකක් හෝ ශක්තියක් ඇතිවීම සමගම නැති වී යයි. එම ශක්තියින් දෙස බලන එකයි කරන්නේ. එහිදී මම කරන දෙයක් හෝ මට කරන්න දෙයක් නැති බව වැටහේ. ස්වභාව ධර්මයට අනුවමයි සියලු දේ සිදුවන්නේ යයි වැටහේ. පරයන්ක භාවනාව මම දැන් මෙතන වාඩි වී සිටිනවා කියලා හිත ඇතුළට ගත් විට ශරීරයේ යම් ශක්තියක් දැනේ. එවිට ඒ දෙස බලා සිටින විට සුළු මොහොතකින් උඩුකය පැද්දෙනවා. බිමටම පහත් වෙනවා. ඒ දෙස බලාගෙන ඉන්නවා. කරන කෙනෙක් හෝ කරවන්නෙක් නොමැති බවත් අයිතිකාරයෙක් නැති බව වැටහි. අනුන්ගේ දෙයක් ලෙස එය දෙස බලා සිටිනවා. උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි. ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවායි පතමි. ඔය මේකට අර ධාතු කියන නම පාවිච්චි කරනවා තේරවාදී අපි. නැත්තම් භාව, ස්වභාව, ගති. ශක්ති කියන වචනේ ඉච්චරම ගන්නෙ නෑ. ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොට නිතරම එක එක භාව වැටෙනවා අපිට. තද බව. භාව කියන්නේ බව කියන්නේ තද බව, මෙලෙක් බව, උණුසුම් බව, චංචල බව, කම්පන. ඒකේ සීම් කිසිම වෙලාවක අතුරක් යන්නේ අතුරක් නතු වැටෙනවා. ඒකටම අපි භාව වගේම ස්වභාව කියලාත් කියනවා. ඒක එයාගේ ලකුණක් මිස අපේ ලකුණක් නෙවෙයි. ධාරේ තීති ධම්මෝ කියලා පස්සේ අටුවචන් මාන්සලා එකට අර්ථකථන දෙන. ඒකල එයා ඒක දරනවා. නැත්නම් කියනවා ගති කියලා. ගති කියන්නේ ඔය පැවැත්මක් යාගේ තියෙන පටවි ධාතුව ආවම ඒ ලකුණමයි ආය ආපෝ ධාතුවේ ලකුණ කවදාවත් පැටලෙන්නේ නැහැ. පටවි ධාතුව ආවම යාගේ ගතිය පෙන්වනවා. ඉතින් මේක දිහා අපිට බලන්න ඉන්න බැරිකම තියෙන්නේ මේක ලෙඩක් වෙන්නේ නැති, වැරද්දක් වෙන්නේ නැති කියලා මේකට හිත කරදර ගත්තොත් කරන්න බෑ. නමුත් නැතුව බලන්නේ හිටියොත් ලොකු සංසේ කියනවා මේ ධාතුන් මෙච්චර ප්‍රසිද්ධව අනිත්‍ය පෙන්නද්දී දුක පෙන්නද්දී ඒක පේන්නේ නැතිකම තමයි පුදුමේ කියලා මිනිස්සුන්ට. මේක දකින්න ඕන නැතිකම තියෙන්නේ. අපි ඒකට පිළියම් කර කර නලිය නලිය දඟලන්න හදනවා කොහේ දඟලුවත් ගිනි අඟුරක් අතින් අතට මාරු කරන්න වගේ පිච්චෙනවා. ඒක නිසා මේ භාව, මේ ස්වභාව, මේ ගති බැලුවොත් දෙන්නේගේ කිසිම වෙනසක් නැහැ. අපිට හිතෙන්නම් මයිලක වාඩි වෙලා ඉන්න එක නම් টොප් එකට භාවනා කරනවා මට තමයි කෙලින් එන්න බැරි වැන් එනවා පැද්දෙනවා ද කිමිතරක් ගිය අවුරුද්දේ දවස් 10 ගිය අවුරුද්ද පාරක් දවස් 10ක් කරා තාමත් වෙන වෙනවා කියලා. අනිත් මිනිස්සයා අරූට පේන්නේ නැතිනම් මෙහෙම කරන හිට ඇහෙන් බලනවා. අනිත් මිනිස්සයා නලිය නැටි බලන්න බලන්න බූත අදකට. කට්ටි භාවනා කරනකොට කවුරු හරි කහිනකොට ටක් ගාලා කෙන්ද කෙලින් යනවා. කවුරු හරි නලියන්න හදනවනේ මම මම සීරියස් භාවනා. ඉතින් බලනකොට කොයි එකත් රංගපෑමක් කරා. මේකේ ප්‍රශ්නයක් නැහැ. මේකේ ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඔක්කොටම එකම පිස්සෝනේ තියෙන්නේ. එකම පිස්සන් කොටුවේ ඉන්නේ. ඒකම බත්තලිය කන්න. ඒ නිසා කොයි එකා දිහා බැලුවත් ඔච්චර තමයි නලියනවා තමයි. ඒවට භාව කියන ස්වභාව කියන්නේ ස්ත්‍රී පුරුෂත්වයට දාන්න එපා සංඥා දෙන්න එපා. මේ ස්වභාවය තමයි දිගට තියෙන්නේ. ඒක දැක්කනම් පේනවා මේ ශක්තියට තමයි භවය කියලා කියන්නේ. ඒක වේ පැවැත්මක් තියෙනවා. ඔය නම්බුවක් ගන්නත් එපා, අනම්බුවක් ගන්නත් එපා. මේක පිටියක් මැදපත් කරපු පහන් දැල්ලක් වගේ ඔහේ වැරෙනවා. කවදාකවත් කෙලින්පත් වෙන්නේ නැහැ. පිටිමෙද පත්තු කරපු හරස්සලන් තියෙන තැන පත්තු කරපු පහන් දැල්ලක් කවදාකවත් කෙලින් හිටින්නේ නැහැ. අපි දන්නවා කෙලින් හිටිනවා කියලා මොකක්වත් හරස්සලන් නැත්තම් එහෙම එකක් හිටින්නේ නැහැ. කොයි වෙලාවෙත් නැලෙයි. මෙදී අපි පැතුවට මේක මෙහෙම යන් කියලා ප්‍රകൃතියට යන්නේ නැහැ. ඒ බව දන්නවනම් මේක තමයි අනිත්‍ය කියන්නේ. මේක තමයි වෙනස් වෙන සුළු බව. කියන්නේ මේක මගේ වැරද්දක් නෙවෙයි. අනිවාර්යයෙන්ම දැකිය යුතු දෙයක් මේ. විදර්ශනායි පළවෙනි අංකේ. ඒක තැනක හිටින්නේ නැහැ. ඒක වාර්තාගත කරන්න පශ්චාත්තාපයෙන් තොරව එතකොට හරි උනන්දුවක් එනවා ලබන සැරේත් ගිහිලා හෙටත් ගිහිලා වාඩි වෙලා මේ චපලකම මේ වංචනික ගව මේ සැලෙන බව වර්තා කරන්න කරන්න අපි ඇතිදේ ඇතිහෙට වර්තා කරා වෙනවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මම දෙවන වරට නිස්සරණ වනයේට පැමිණි යෝගියෙක් මි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේ යෙදෙන විට පාදයකින් පාදයකට ශරීරයේ බර දරා සිටීම මාරුවන බව දැනුනි. සක්මනේ සෑම අවස්ථාවකම එක් පයක් පමණක් ශරීරයේ බර දරන බව දැනුනි. එසේම වම් පාදයේ සම්පූර්ණයෙන්ම පොළවේ ස්පර්ශ වන විට දකුණු පාදයේ එසවීමත් ඉදිරියට ගෙන යාමත් සිදුවන බව දැනුනි. එය ත්‍රිකෝණාකාර සංසින්දියක් මිනි. ලනුපැදුරේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට පියවර 30ක් පමණ ඇති බව ගණන් කර බැලුවෙමි. එම පියවර 30 බාහිර අරමුණු වලින් තොරව යා හැකිදැයි බැලුවෙමි. මුල් අවස්ථාවේ අසාර්ථක වූද වට පහක් පමණ යන විට උවදුරකින් තොරව එම පියවර 30ම පා දෙකෙහි සංසිද්ධි දෙස බලමින් ගමන් කළ හැකි විය. මෙහි වරදක් වේද එසේ වන්නේ නම් නිවැරදි වන්නේ කෙසේද පහදා දුන මැනවි ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකටපත් වෙත්වා තෙරුවන් සරණයි අපුලුවන් තරම් බලන්න ගත්ත අරමුණේ වැඩි වේලාවක් තියෙනවා හොඳ කීකරුකමක් තියෙනවා සති ප්‍රමාණාත්මක වර්ධනයක් වෙනවා ඊට පස්සේ තබන තබන පියවරේ වමෙන් දකුණ වෙන් වෙන්නේ කොහොමද විලුඹෙන් ඇඟිලි වෙන් වෙන්නේ කොහොමද කියලා දකින දැක්මේදී ගුණාත්මක වෙනසක් ඇති වෙනවා. ඉස්ලා ප්‍රමාණය තමයි වැඩි කරගන්න. ඒකලියලා ඒ අරමුණේ ස්වභාව ලක්ෂණ, ගති, සටහන් හොඳට බලනවා. බලන්න ඉස්සර රෝගේ එහා කෙලරට මන්කම් බාධාවක් නැතුමට යන්න පුළුවන් කියලා ඒ ඇති වෙන දේ කියන්නේ විශ්වාසය කියලා. ඒ ඇති දේ කියන්නේ පෙරදක්මක් තියෙනවා හරි. දැන් වැටි වැටි ගියා. දැන් මට තේරෙනවා පෙරදක්මක් මේ එහා කෙලරට යනකම් මට හිත පිට යන එකක් නැහැ කියලා තමන්ගේම අත්දැකීමෙන් තමන්ට විශ්වාසයක් ඇති එතකොට පුළුවන් අරමුණේ වමෙන් දකුණ වෙන් වෙන හැටි විලුඹෙන් ඇඟිලි වෙන් වෙන හැටි ඔක්කොම බලන්න. අර අතෙන් යනකොට කොයි වෙලාවෙ පිටපණීද කියලා දන්නේ නැති වුණොත් එහම අපිට අර වගේ විශ්වාසකින් යන්න බැයි නිසා ගුණාත්මක ප්‍රමාණය වැඩි කරලා පස්සේ ප්‍රමාණය ගුණාත්මයට හරවන්න ඇත්තට මෙහෙම කරන්න දෙයක්වත් නැහැ. ප්‍රමාණය වැඩි කරන යනකොට ඉබේම ගුණාත්මක වැඩි වෙන්න බලනවා. වැරද්දක් නෙමෙයි මම මේ පෙන්වන්නේ. තිබුණ එක පිළිබඳව මත ප්‍රකාශ කිරීමක් පමණයි. තෙරුවන් සරණයි ගෞරවනීය සාමීන් වහන්ස සක්මන් භාවනාව දකුණ වම වශයෙන් අරමුණ තුල සතිමත් වීමේදීම හුස්මද සංසිඳිලා මෙනෙහි කිරීමක් නොමැත බලා සිටීමක් පමණි සිතුවිලි පහළ වීමද අඩු වී ගොස් ඇත નિરાයාසයෙන් සිදුවෙන දේ තුල සතිමත් වෙමි එකඟ බවද ඇත පරයන්ක භාවනාව මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුවෙන් සතිය වඩමි. මම මූල කර්මස්ථානය ලෙස වඩන්නේ ආනාපාන සති භාවනාව තුල නාසය අග දෙස බැලීමේ ක්‍රමයයි. හුස්ම සංසිඳීම සිදු වී කලක් ගතව ගොස් ඇත. එම සංසිඳීම තුල සතිමත් වෙමි. සිතුවිලි පහළවීම අඩුවද රාග ద్వේෂ මෝහ වශයෙන් ඇතිවන සිතුවිලි ඇති වී නැති වී යන දෙසද බලා සිටිමි. එදිනෙදා ජීවිතය තුළද සතිමත් වෙමි. එම සතිමත් වීම નિરાයාසයෙන් සිදුවේ. අසතිමත් බවද નિરાයාසයෙන් සිදුවේ. දෙකම සමසිතින් පිළිගනිමි. රාගය, ద్వේෂය හා මෝහය අඩු වී ගිය සෙයක් දැනේ. සිතේ සැහැල්ලුව හා සැනසීම ශාන්ත බව වැඩියෙන් අත්විඳිමි. මම දැන් මෙතන බව පැහැදිලිව දනිමි. ඉන් එහා කිසිවක් නොදනිමි. මේ වර්තමාන මොහොත තුල සතිය පිහිටන අයුරුයි. නොදන්නා මාහට පිහිට වේවා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. වරා සතිය දැනෙන වෙලාවේ පශ්චාත්තාප නොවෙනවනම් අපේ දියුණුවේ සීමාවක් නැහැ. මේ අසහතියට පශ්චාත්තාවීම කරා තමයි අපි පුදුමාකාර පසුබ පසුබෑමකට ලක් වෙලා තියෙන නිසා අසත් සතිය දැනගන්නට වැඩිය ගොඩක් වැඩගත් අසතිය දැනගන්න. අසතිය දැනගෙන නොසැලෙන එක. එනතම් ප්‍රමාදයේ දැනගෙන නොසැලෙන එක. ප්‍රමාදයේ සැලෙන මනුස්සයා සදාචාරවාදියයි කියනවා. මේ සැලීම නිසා හදාගන්න වෙලාවකුත් නැහැ. ඒ නිසා සාරිපුත්තු සාංශය සඳහන් කර තිනවා පමාදේ න කම්පති ඉති සති බලං. ප්‍රමාදයක් වුණාට කම්පා නොවෙනවා නම් ඒකම බලයක්. ඒකට සති බලය කියලා කියනවා. ඉතින් එතකොට කරන්නේ Tamanටම Taman සමාව දෙනවා. ඔව් අසතියට ගියා. නමුත් මං හිත නරක කරගන්නේ මං ආයෙසරය සතිය පිටුන. ආදුනිකෙක් වාගේ. ආයෙත් පිටයන් තරහ වෙන්නේ ආයෙ සතිය වේ. එතකොට Tamanටම Taman අනුකම්පා කරන කෙනෙකුට පමණක් තව කෙනෙකුට අනුකම්පා කරන්න පුළුවන්. Tamanට Taman අනුකම්පා කරන්නේ නැති මිනිස්සෙකින් කවදාකවත් අනුන්ට අනුකම්පාවක් නැහැ. ඒක ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවා වගේ. නිසා කොයි වෙලාවක හෝ Tamanට Taman අනුකම්පා කිරීමක් ඇති වෙන්නේ සතියෙන්මයි. වෙන කිසිම චෛතසිකයකින් එන්නේ නැහැ. අපි පුදුම විදිහට Tamanට වෛර කරගෙන Tamanට දඬුවම් කරගන්න අම්මන જાතියක්. සතිය ආවට පස්සේ අපි පොඩ්ඩක් වෙන දෙයකට ඉඩ ඇරලා සතියට ඉඩ දුන්නට පස්සේ ඔන්න මනුස්සකම එනවා. ඒ නිසා අසතියේදී කම්පාන වෙන ගතිය වාර්තාකරනද උත්සාහ කරන්න ඒක අත්දකින්න. ඒතර වෙන ලෝකය හරිම සුන්දර දෙයක් කියලා. ගරු ස්වාමින් වහන්සේ මා ආදුනික යෝගියෙක් මි. මාගේ පළමු අත්දැකීම ඊයේ දිනේදී සක්මන් කරමින් සිටිද්දී සිත ඒකාග්‍රතාවයක පවත්වාගෙන සිටියේදී මගේ පපු ප්‍රදේශයෙන් හුස්ම ගැනීමට අපහසු වූ වෙමි. ඉන්පසු මාහට බයක් දැනුනි. ඒ රෝගී තත්වයක්ද කියා. නමුත් පියවි සිහියෙන් ඇස් අරින විට මා ඉදිරියේ වූ දර්ශනය වරහන් තුල කැලෑරුද වේගයෙන් පස්සට ඇදී යන ස්වභාවයක් දුටිමි. එය මාහට පහදා දෙනමින් ඉල්ලා සිටිමි. අද දින දහවල් දාණයට පෙර මා ආනාපාන සතිය භාවනාව වඩන වේලාවේ වරහන් තුල මා වාඩි වූයේ 10:30ට මා ඇස් පියාගෙන සිටි වේලාවේ අන් සියලු දෙනා දවල් දාණයට යන්න කතාවන වග මාහට ඇසුණත් මාහට ඇස ඇරීමට හා දාණය ගැනීමට යාමට අවශ්‍ය නැති බවත් මාහට අමුතු වරහන් තුල කිව නොහැකි කුමක් හරි යමක් සිදුවන බව වැටහුණි. පලිබෝධයක් නිසා මා අවදි වී බලන කොට සියලුම දෙනා දාණයට ගොස් ඇති බව වැටහුණි. ඉන්පසු මා දානශාලාවට එන අතරතුරේ මා ලද සතුටක් හෝ අසතුටක් නිසා මා ලද සතුටක් හෝ අසතුටක් නිසා දෝ මා හැඬුවෙමි. එය මට විග්‍රහ කළ නොහැක. මෙය පහදා දෙන මෙන් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. කවුරු පහදලා දෙන්නේ ඔන්නේ හෙටත් ඕම කරලා අඬලා යන එකයි තියෙන්නේ වෙන මොනවා ඔය ඉස්සල වෙච්ච ඒවාට මේ කැලිය වත්තට යනකොට කවුරු පහදලා දෙන්නේ කවුරුවක්වත් නැහැ ඔය ඕක කරගෙන ඉඳදී ඉදිරියට යන්න බැරි නම් විතරක් කවුරු හරි උපතණ්ඩ ඉල්ලන්න ඌව වෙලා නැත්තම් කිසිම භාවනා දියුණුවක් නැහැ ඌව දෙක තුනක් නෙමෙයි හතර පහක් නෙමෙයි රාශියක් වෙනවා වෙද්දි සතිය පවත්තන්නේ මම මේක දිගට කරගෙන යනවා කියලා බැලුවොත් අපිට පරෝපදේශ රහිතව යන්න පුළුවන් ගතියක් තේරෙයි. ඔය ටිකවත් තේරුම් ගන්න නැතුව මරණයට මුහුණ දුන්නොත් අපි කොහෙද යන්නේ? අනතුරකට මුහුණ දුන්නොත් කොහෙද යන්නේ? අසාධ්‍ය ඉලක්කයකට ආවොත් කොහෙද යන්නේ? බය විසීම මරලා දාන. ඔය දෙක තුනක් කෑවට පස්සේ මොන ගලියක හොත් මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ පිස්සු. මේ මැරෙන්නේ මේ ළඟ ඉන්න කට්ටිය කලබල වෙලින්දා. නැත්තම් සර්පෙක් කියලාට කවදාකවත් මැරෙන්න දෙයක් නැහැ. කරන්ට් එකක් ඇතුළට බයිට දෙමි ළඟ ඉන්නේ මැරෙන්න ගා ගන්නවා. ඉතින් සර්පෙක් කනකොට කවුරුත් නැත්තම් හරිසෝ. කරන්ට් එකක් වදින කවුරුත් නැත්තම් කවුරුත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔබ වෙන්න ආරෙන්න භවනායි නාමේ සාසනේ නාමේ වෙන්න ලබන මොනවත් වෙන්නේ නැහැ. බොරු ඔය කියන්තර යක කළු පාට නැහැ. ඔක මැරෙන්න ඉස්සෙල්ලා ලෙඩ වෙන්න ඉස්සෙල්ලා වයසට යන ඉස්සලෝටි කරලා බලන්නයි කියලා තියෙනවා. නැත්තම් මරණයට බලයට යනකොට හරි බයක් ඇති වෙනවා. මේ ටික කරලා නැතුව. ඒ නිසා මේවා කියලා දෙන්නේ ක්‍රම දෙකයි ලෝකේ තියෙන එකක් මහානකමී කියලා දෙනවා. අනිත් එක බාලදක්ෂ ව්‍යාපාරය කියලා දෙනවා. අනතුරටපත් කළා කියන මොකුත් වෙන්නේ නැහැ. කරලා බලපංකෝ. අපි අම්මලා තාත්තලා කවදාකවත් ඒක කරන්නේ. ඒගොල්ලෝ ආදරයට කරලා තියෙන අපි කොල්ලෙන් කුල්ලෙන් වහලා බිත්තර කට්ට වගේ රැක ගන්න හදනවා. පිස්සු. ඒතොල නිකන් පින්න පූල් ගෙඩි වගේ හැදෙනවා මිසක් අත්ත පහකට වැඩක් නැහැ. දාන්න ඕනේ කලන ගඟකට මෙරියන් කියලා. පුළුවන් නම් දබි ගහලා වරෙන් නැත්නම් හබබ්බක් ගාලා හීම් බබුළු දාලා මැරලා. මට ආවුනොත් නම් තල්ලු කරන්නව අමුතුම ගැඹුරු තැනකට දානවා. ගොඩ ආවොත් ගන්න හොඳ එකක් කියලා නැහැනේ. හත් දවසේ දාන දෙනවා. ඔය මදි ඔය ඔය පටන් ගත්තා විතරයි ඔය මන්ත්‍රේ මතුරගෙන එනකොට ජප ජප මන්ත්‍රේ මතුරුන්න මායින් වෙලා එනකොට එන්න සෙල්ලම් තියෙන. ඒ නිසා තව තව එලිවිට ජාමයට හොඳ හොඳ සෙල්ලම් කියලා තව ටිකක් බලාපොරොත්තු අනිත් දවසේ යන්න. අවසරයි සාංශ අවසාන කමටහන් වார்த்தාව අවසරයි අතිපූජනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී මම සිටිමි සිටිමි සිටිමි හිටගෙන ඉන්නේ ඉන්නේ සත්වයක් පුද්ගලයෙක් නොවේ ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු පිණ්ඩයකි ඊළඟට යමී සිතා ඉදිරියට යෑම ගමන ආරම්භ කළේ චිත්ත වායෝ ක්‍රියා ධාතුවෙන් දකුණු පාය ඔසවමි යවමි පහත් කරමි තබමි තද කරමි පළල් කරමි වම් පාය ඔසවමි යවමි පහත් කරමි තබමි තද කරමි පළල් කරමි මේ අවස්ථාවේදී පාදක පොළොවේහි ස්පර්ශයේද මම ලදිමි මේ අවස්ථාවේ මට විතර්ක පහළ නොවිය අතිපූජනීය ස්වාමින් වහන්සේ අවස්ථාවේදී මට දැනුණ අයුරුයි මේ ලියන්නේ පර්යංක භාවනාව පර්යංකයේදී මට හුස්ම ඉහළ පහළ ගැනීමේදී මට ඊතා නිසංසල ඇතිවිය ආනාපාන දෙකේදීම මට මනවින් දැනුනිමි. විතර්ක පහළ වීමක් නූනෙමි. සාමින් වහන්සේට දීර්ඝායු වේවා. ඔය විතර්ක පහළ නොවෙනවා නම් මේක බෙදිකට යන්න පුළුවන්. මොනම ක්‍රමයක හරි විතර්ක පහළනවා සැක නැති කරන ඇති කරනවා සද්ධාව අඩු වෙනවනම් ඒ ක්‍රමේ වැරදි. හැබැයි අපේ මෙහෙදෙන කමටහන් උපදේශවල ওই ටික නැහැ. හිතේ ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැනගන්න. හිතගෙන හිතගෙන ඉන්න බව දැනගන්න. අවිදිනකොට අවිදින බව දැනගන්න. මේ චිත්ත කිරිය වායෝ දාසොද මේ පටවියාපෝ තේජස් කියලා වක් කරන්න එපා. දැක්කිරුවොත් ඒක එහෙම පේන. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා. ඇවිදිනකොට ඇවිදිනවා. මේ කවදාකවත් පරමාර්ථ ධර්ම දහගන්න යන්න එපා. කෙසේ නමුත් මම වැඩිදුර අදහස් ප්‍රකාශ කරන්න. ඒකේ විතර්ක අඩු වෙලා තියෙනවනේ ওই ක්‍රමෙම කරන්න. හැබැයි ඊටාම සරලයි භාවනා කියන්නේ මේ මුස්ලිම් මිනිසුන්ට කරන්න පුළුවන් එකක්. කතෝලික මිනිසුන්ට කරන්න පුළුවන් එකක් මේක. දැන් ඉපදිලා මේ දාවුදු හතේ ළමයට කරන්න පුළුවන්. ඊළමට මොන චිත්තගිරිය වායෝ ධාතු. මේ කොයිදෝ ඉගෙනගත් එකක් අරකට කොහොම හරි කටාරවල කුඹ උපවන්න හදනවා. අර හර කුඩ බම්බු ගහන්නේ. අන්නේ ඔය නිසා ඔය වචන ටික පැත්තක දාලා භාවනාව කරන්න. එතකොට අපේ ප්‍රශ්න ඉවරයි. අනිත් දවසේ මේ ප්‍රශ්න කීර මෑණියන්ලා තුන හතර ටිකක් අප්පා. හොඳ නෑනේ එහෙම නිකන්. එච්චර කතා කරගෙන දුන්නද? ආ එහෙනම් කමන්නේ. එහෙනම් කමන්නේ නැත්තම් මේ මට මට දැනෙන්න බොන්න ඕනේ. මොන වෙලෙට ගියා සෑහෙන්න බීලා තමයි මම කතා කරන්නේ නැත්නම් මට කතා කරන්න බෑ ඒකට මෑණියන්ටත් වතුට්ටියක් දීපුවම හරි ඒකට අපි මෙතනින් ඇත්තටම නතර කරනවා මොකද තීරුව කියලා ප්‍රශ්න අහන්න වෙලාවක් නැහැ අපේ වෙලාව පොඩ්ඩක් පැයකට වැඩි ගිහිල්ලා තියෙනවා ඒ නිසා අපි තුනට රැස් වෙනවා පරියංක භාවනාවට ඒ දක්වා කාලේ සක්නකට ගන්නවා මේ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරන සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි